තමන්ගේ ඇලුම් බැඳුම් වල සුළුමුළු ලිහා බලන ඕනෙම කෙනෙකුට ඒ කාරණේ ප්‍රත්‍යක්ෂ වෙනවා ඇති. නමුත් ඒ සිද්ධාන්තය අඩාල වශයෙන් පිළිගැනීම තුලින් කෙනෙකු ආත්මාර්ථකාමියෙක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒ නිසා ඒ સિદ્ધාන්තයේ ගැඹුරු පැත්ත හෙළි කර දීලා ඊළඟ බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථ පරාර්ථ දෙකම සාදාගත හැකි ආකාරය ලෝකයාට පහදා වදාලා. මේ අද මාතෘකා කරගත්තු ගාථාව ඒකට හොඳ නිදර්ශනයක්. මේ ගාථාව දේශනා කරන්නට යෙදුණු අවස්ථාව හැටියට දැක්වෙන්නේ මෙහිමයි. උදාන පාළි නමැති ග්‍රන්ථයේ බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක පසේනිති කොසල් රජුරෝ මල්ලිකා දේවියත් එක්ක ප්‍රාසාදයේ මතු මහල් තලයේ සුව කතාවක අල්ලාප සල්ලාපයක යෙදිලා හිටියා. රජුරු වහන මල්ලිකා දේවියගෙන් මල්ලිකාව ඔබට ඉන්නවද ඔබට වඩා ප්‍රිය කෙනෙක් තමාට වඩා ප්‍රිය කෙනෙක් ඉන්නවද? එතකොට මල්ලිකා දේවිය කියනවා නැහැ මහරජා මට මට වඩා ප්‍රිය කෙනෙක් නැත. එතකොට අහනවා ඊළඟට මල්ලිකා දේවිය මහරජා ඔබට ඉන්නවද ඔබට වඩා ප්‍රිය කෙනෙක්? මමාට වඩා ප්‍රිය කෙනෙක්. නැත මල්ලිකා මටත් මට වඩා ප්‍රිය කෙනෙක් නේද? මෙහෙම කිව්වට මොකද කොසල් රජුරුවට රජුරුවන් බලාපොරොත්තු වුණු උත්තරේ නොලැබුණ නිසා දෝ මේකෙන් සෑහීමකටපත් නොවිලා නොවුන නිසා වෙන්න ඕන ඒ අවස්ථාවේම ප්‍රාසාදයෙන් බැහැලා බුදුරජාණන් වහන්සේ දකින්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සිද්ධ වුණු පොඩි සිද්ධිය මේ කල්ලාප සල්ලාප කතාන්තරය ප්‍රකාශ කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට ප්‍රතිචාරය වශයෙන් උදාන ගාථාවක් කියලා කියන අනුශාසනාත්මක යම්කිසි වැටහීම් වශයෙන් එන යම්කිසි විශේෂ ධර්ම අනුශාසනාවක් කළා. ඒ කළ අනුශාසනය තමයි අපි මේ මාතෘකා හැටියට ඉදිරිපත් කළේ. සබ්බා දිසා අනුපරිගම්ම චේතසා නේවජ්ජගා පියතර මත්තනා කොචි. හැම දිසාවකටම සිත විහිදුවලා බැලුවත් තමාට තමා තරම් ප්‍රිය කෙනෙක් කොතැනකවත් හොයාගත නොහැකි. එවං පියෝ පුතු අත්තා පරේෂං තස්මාන හිංසේ පරං අත්තකාම. ඒ වගේම අනිත් අයටත් තම තමා ප්‍රියයි. ඒක නිසා තමාට කැමති තැනැත්තෙකු අනිකාට හිංසා නොකළ යුත්තේ. එතකොට මෙන්න මේ ගාථාව වගේම කථාන්තරය අපිට වැදගත් වෙන්නේ දැන් මේක තුලින් බුදුරජාන් වහන්සේ මේ මල්ලිකා දේවිය ප්‍රකාශ කළ ඒ කාරණේ ඊහැටිටම පිළිගත්තේ නැති බව පේනවා. සාදු සාදු ඒක එහෙම මගෙන් ඇහුවත් මෙච්චරයි කියන්නේ කියලා සමහර අවස්ථාවල කරනවා වගේ ඒක ඊහැටිම පිළිගත්තේ නැහැ. නමුත් ඒක මත පිහිටලා ඒක සාධාරණීකරණයක් කළා. ඒ දෙන්න අතර ඇති වුණු සංවාදයෙන් කියුණේ තමාට තමා තරම් ප්‍රිය කෙනෙක් නැත කියන එක විතරයි. බුදුරජාණන් වහන්සේ ඒක සාධාරණීකරණයකින් පෙන්වුවා. ඒක ਸਰව සාධාරණ විශ්ව සාධාරණ ධර්මතාවක් බව හැම කෙනෙක්ම හිත විහිදුවල බැලුවත් හැම කෙනෙක්ම තමන්ට ප්‍රියයි. ඒ වගේම ඒ කාරණය අනිත් අයටත් එසේමයි. අන්න ඒක නිසා තමාට කැමති කෙනා අනිත් අයට හිංසා නොකළ යුත්තේ. ඉන් පෙන්වුම් කරන්නේ මොකද්ද? මේක විශ්ව සාධාරණ ධර්මතාවක් නිසා. ඒ ධර්මතාව කඩ කිරීමක් වෙනවා තමන්ගේ සැපත වෙනුවෙන් අනුන්ට හිංසා කිරීම. ඒකයි ඒකේ මූලික අදහස. එතකොට මීට සමාන සිද්ධි ධර්මයේ සඳහන් වෙනවා විශේෂයෙන්ම උදාන පාළි කියන ග්‍රන්ථයේම පොඩි සිද්ධි දෙකක් බුදුරජාන් වහන්සේ ඊයේ ඒ ඊතවනාරාමයේ අදවාසය කරන අවස්ථාවක සිදු පොඩි සිද්ධි දෙකක්. එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ සවැත් නුවරට පින්ඩපාතේ වඩින වෙලාවේ ළමයි වගේක් සර්පේකුට හෝටුවකින් ලීයකින් හිංසා කරනවා. බුදුරජාණන් වහන්සේ එතන නැවතිලා ගාථා දෙකක් වදාලා අර ළමයින්ට අනුශාසනාවක් වශයෙන් සුඛකාමානි භූතානි යෝදණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝ න ලභතේ සුඛං සබ කැමැති වූ සත්වයින්ට යමක දණ්ඩකින් හිංසා කරයිද තමන්ගේ සැපත බලාපොරොත්තු වෙන ඒ තැනැත්තා පරලොවදී සැපයක් නොලබයි. ඒක අනිත් පැත්ත ඊළඟට ප්‍රකාශ කරනවා. සුඛකාමානි භූතානි යෝදණ්ඩේන නහින්සති. අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝ ලබතේ සුඛං. නමුත් යම් කෙනෙක් ඒ විදිහට සර්පේකට ගහලා විනෝද වෙන්න හිත ආවා. ඒක වැරද්දක් හැටියට හිතලා ඒ ශික්ෂාපදයේ ප්‍රාණඝාත ආදී ශික්ෂාපදයට කියන හිත්ලා හික්මලා තමන් කැපයකට කැමති වුණත් විනෝද වීම වශයෙන් හරි සර්පයාගෙන් බේරීම ඒ අදහසින් හරි ඒ හිංසාවක් නොකරනව නම් ඒ හිංසා නොකිරීමේ කුසල ශක්තිය උඩ ඒක අපිට හිතා ගන්න තියෙන්නේ අත්තනෝ සුඛමේ සානෝ වෙච්චසෝ ලබතේ සුඛ. මේ බඳු දැනත්තා පරලෝ සැපයක් ලබනවා. අර සත්වෙන්ට හිංසා කරන්න හිතුණා. නමුත් වැළකුණා. වේරමණී කියන ආකාරයට ඉන් වැළකුණා. මේ දෙපැත්තම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. නරක පැත්තත් හොඳ පැත්තත්. තවත් දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඒත් ජේතවනාරාමේ ඉඳලා ඒ සවැත් නුවර නගරයට වඩිනකොට ළමයි වගේක් මාළු බාන බුදුරජාණන් වහන්සේ මාළු බාන තැනටම ගියා. ළමයිට ගෙදරින් හොරෙන් ඇවිල්ලා මාළු බාන ළමයි වෙන්නේ. දැන් මේ කාලේ දන්නවනේ එහෙම. ගිහිල්ලා මේ ළමයින්ගෙන් අහනවා ළමයිනේ ඔය ළමයි දුකට බයද? දුක ඔය ළමයින්ට අප්‍රියද? එසේ ස්වාමීනි අපි දුකට බයයි. අපේ දුක අප්‍රියයි. ඔන්න එච්චරයි කිව්වේ බුදුරජාණන් ඊළඟට ආයෙත් ගාථා දෙකක් අර වගේ වදාලා අර ළමයින්ට අනුශාසනා වශයෙන් සචේ භායත දුක්ඛස්ස සචේවෝ දුක්ඛමප්පියං මාතත්ථ පාපකං කම්මං ආවිවා යදිවා බව ඉතින් නුඹලා දුක් වලට බය නම් දුකට බය නම් දුක නුඹලාට අප්‍රිය නම් පාප කර්ම කරන්න එපා. හොරෙන් හෝ එලිපිට හෝ. සචේත පාපකම් කම්මං කරිසත කරෝතවා නවෝ දුක්ඛා පමුත්‍යත්ති උපේක්ඛාපි පලායතං. ඉතින් නුඹලා පාප කර්ම කරනව නම් ඒ විදිහට සත්ව හිංසා මාළු බෑන් ආදිය කරනව නම් එහෙම නැත්නම් කරන්න බලාපොරොත්තු වෙනව නම් නුඹලාට දුකෙන් බේරෙන්න බෑ පැනලා දිව්වා දැන් පොඩි අය ඒ වගේ හොර වැඩ කරනකොට පැනලා දුවනෝනේ. අන්න ඒක පැනලා දුවත් උඹලට බේරෙන්න බෑ පරලෝකෙ. ඉතින් ඒ දුක් විඳිනවා කියලා අන්න අනුශාසනාව කෙතෙන් දිවන. ඉතින් මෙයින් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ අර දුකට අකමැති සැපයට කැමැති ඒ ප්‍රවණතාව, ඒ ධර්මතාව මුල් කරගෙන අර ශීලාදී ගුණ ධර්ම පවා මතු කර දුන්න බව මේ පිනුද ටිකක් හිතනකොට තේරෙනවා පංචශීලයට තියෙන්නේ ඒකයි. සතුන් මරන්න, හොරකම් කරන්න, කාමීච්ඡා කාමී හසුරුට ආහසිරෙන්න, බොරු කියන්න, මත්පැන් බොන්න. අප කැමැති බොහොම. නමුත් අන්න අර විදියට අනුන්ට හිංසා වීම ආදී කටයුතු ඒවා ගැන හිතලා එයින් වැළකෙනවා. ඒක කුසලයක් වෙනවා. ඉතින් එයින් පේනවා අර සීලයට පදිනමත් ඒකයි. එතකොට මේ ආශ්‍රයෙන් අපට අර මල්ලිකා දේවිය කියවා කියාපු ඒ කාරණය ਸਰව සාධාරණ විශ්ව සාධාරණ ධර්මතාවක් බව බුදුරජාණන්සේ මතු කළ දුන්නා. නමුත් ඔන්න ඔතන ඉඳලා අපිට යමක් කියන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ගාථාවත් මේට අදාළ සිද්ධිත් ආශ්‍රය කරගෙන තමාට මෛත්‍රී කිරීමේ පිළිබඳ සංකල්පයක් මෛත්‍රී භාවනාව පිළිබඳව පසු කාලීනව ඇතිවෙච්ච බවයි අපිට කියන්න වෙලා තියෙන්නේ. පසු කාලීන භාවනා උපදේශ ග්‍රන්ථවල තමාට මෛත්‍රී කිරීමක් ගැන සඳහන් වෙනවා. ඒකට තමාට මෛත්‍රී කිරීම ගැන කල්පනා කරලා බලනවා නම් තමන්ට තමන්ගේ දෙයක් අපි හිතමු ආහාරයක් හෝ ඒවා එහෙම නැත්නම් තමන්ගේ ශරීරයේ කොටසක් හෝ ඒවා අනිත් අයට පරිත්‍යාග කිරීම තමාට මෛත්‍රී නොකිරීමක් හැටියට කෙනෙකුට හිතන්න පුළුවන්. එහෙම හිතන බවත් අපිට යම් යම් අවස්ථාවල අහන්න ලැබෙනවා. ඒකට තමන්ට මෛත්‍රී කිරීම මෛත්‍රී භාවනාව පිළිබඳ පළවෙනි පාඩම නම් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කිරීම හෝ සැප පරිත්‍යාග කිරීම හෝ Tamanට අකාරුණික Tamanට මෛත්‍රිය නැතිකමක් හැටියට කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ විකෘත චින්තා චින්තන මාර්ගයට මූල මූල හේතුව වුණේ මෛත්‍රී භාවනා විග්‍රහ කිරීමේදී මේ මධ්‍යතන යුගී ආචාර්යවරු පුද්ගල ભેදයක් දැක්වුවා හතර දෙනෙක් පිළිබඳව. මෛත්‍රිය වඩන්න ඕනේ ඉස්සෙල්ලා තමාට. ඊළඟට තමන්ගේ හිතවතාට. ඊළඟට මැදහත් කෙනාට. ඊළඟට වෛරකාරයට. ඔහොම පන්ති හතරක් හදාගෙන ක්‍රමක්‍රමයෙන් Tamanට ඉස්සෙල්ලා මෛත්‍රී වඩනවා. අටුවා ඒ වයසුද්ධි මාර්ග ආදී ග්‍රන්ථ පිළිගන්නවා. Tamanට මෛත්‍රී වඩන්න ඕනේ සාක්ෂි තමා සාක්ෂි ස්ථානයේ තබා ගැනීමටයි කියලා. නමුත් මෛත්‍රී පැතිරිය යුතු බවක් කියනවා. අතනින් නවතින්නේ ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ මතු කරලා දුන්නේ තමා සාක්ෂි ස්ථානයේ තබාගෙන අනුන්ට මෛත්‍රී කිරීම. නමුත් යම් කිසි හේතුවක් නිසා මේ අය කල්පනා කරලා තියෙනවා පටන් ගන්න ඕනේ මෛත්‍රී භාවනාව ඉස්සෙල්ලා Tamanට මෛත්‍රී කියන්නේ. ඒකම පිළිගන්නවා. Tamanට අවුරුදු 100ක් මෛත්‍රී කරත් ධානය තත්වයක් නම් ලැබෙන්නේ නැතේ. හැබැයි මෛත්‍රී කරන්න ඒ වගේම ඒ තර්කයේ උඩ ගත්තොත් ඉතින් මේ අය දක්වන්නේ මේ මෛත්‍රී භාවනාවේ ධාන තත්ව ආදී ඒ උසස් තත්වලට යන්න නම් සමමෙත ඇති කරගන්න. සමමෙත සමමෙත කියලා කියන හතර ගොල්ලටම එක හා සමානව මෛත්‍රී කරන්න ඕන. ඒ කියන්නේ තමාටත් හිතවතාටත් මදහතාටත් අහිතවතාවට තියෙන හතර ගොල්ලටම සම එක පැතිරීම අවස්ථාව තමයි මෛත්‍රී භාවනාවේ උපරිම දියුණු අවස්ථාවට සලකන්නේ. අන්න ඒකට මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ දක්වන නිදර්ශනයම මේ තර්ක ක්‍රමයේ ඇති දුර්වලකම හෙළි කරනවා. කාල්පනික සිද්ධියක් එතෙන්දි දක්වනවා. ඔන්න යම් කිසි තැනක වික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. තවත් තුන් නමක් එක්ක ඒ තුන් නම එක්කෙනෙක් තමන්ට හිතවත් අනිත් එක්කෙනා මැදා අනිත් එක්කෙනා වෛරා. ඔය හතර දෙන්නා ඉන්න හතර නම ඉන්න තැනට හොරමුලක් එනවා. ඇවිල්ලා ඉල්ලනවා අපිට භික්ෂුන් වහන්සේ නමක් දෙන්න, භික්ෂුවක් දෙන්න. මොකටද කියලා අහනවා. බෙල්ල කපලා බිලි පූජාවක් කරන්න. එහෙම කිව්වහම මේ කාල්පනික සිද්ධියක් නේ කියන්නේ. එහෙම කිව්වහම අර භික්ෂුව කියනවා නම් ආ එක්ක වෛරකාර වෛර භික්ෂුව ගන්න, එක්ක මැදහ භික්ෂුව ගන්න, එක්ක හිතවත් භික්ෂුව ගන්න. එහෙම කිව්වත් වැරදි. තමන් ඉදිරිපත් වුණත් වැරදි. ඔන්න තමයි වැඩේ වරදින්නේ. තමන් ඉදිරිපත් වීම තමන් තමාට මෛත්‍රී නොකර හැටියට දක්වන්න. මේක මහා අමුතුම තර්කයක් මෙතන තියෙන්නේ. එතකොට අර හොරමුල්ල අර හතර දිනාටම මෛත්‍රී කරලා ගියා නම් කමක් නැහැ. බලාත්කාරයෙන් ඉල්ලුවා නම් එතකොට කොහොමද කරන්නේ? ඔන්න එතෙන්දී අපි හිතන්න ඕන මේ පින්නතුන් කොතිකුත් කියලා තියෙනවා බෝධිසත්ව චරිතය. ඒ ජාතක කතාවල් වල ඒ වගේම බුද්ධ චරිතය දැක්වෙන විශිෂ්ටත්වය තමයි උදාරම ක්‍රියාවල් තමයි අන්න අර සැප පරිත්‍යාගය ආත්ම පරිත්‍යාගය අද පවා මේ බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට අපි හොඳයි අපි හිතමු අතිශයෝක්තිය කියලා ඇස්සිස් මස්ලිය දන් දුන්නයි කියන්නේ. නමුත් අද පවා මේ පින්නතුන් හොඳින් දන්නවා ලේ දන් දෙනවා ඇතන් කියන්නේ. වකුගඩු දන් දෙනවා. තවත් ශරීරේ කොටස් දන් දෙනවා. එතකොට ඒවා තමාට මෛත්‍රී නොකිරීමක් හැටියට පිළිගන්න වෙනවා. එතකොට මෛත්‍රී භාවනාව එතන පළමු පාඩම වැරදුනා. එච්චර දුර යන්න ඕනේ නෑ. කරණීය සූත්‍රයේ තියෙන මාතා යථානියම් පුත්තං ආයුසායක පුත්තමන් රක්කේ ඒවම්පි සබ්බ භූතේසු මානසංභාවය අපරිමාණ කියලා බුද්ධ වචනයටත් ඒක විරුද්ධයි. බුදුරජාණන් වහන්සේ එතනදී අක්වනේ මව්. එතකොට මේ මේ කියන විග්‍රහය අනුව Tamanට මෛත්‍රිය නැති කෙනෙක්. ඒකට වැරදුනේ කොහොමද? කොතනද වැරදිලා තියෙන්නේ? ඔන්න දැන් මේ පින්නතුන හිතන්න ඕන මේ කාරණේ. මේක මේ පින්නතුන්ට හිතන්නයි මෙයා මේක අභියෝගයක් නෙවෙයි නමුත් ආරාධනාවක්. මොකද මේ අද රටේ මම හිතන්නේ 100ට 100ක්ම වගේ භාවනා මධ්‍යස්ථානවල බුද්ධ වචනයට ගැළපෙන්නේ නැති කරුණීය සූත්‍රයට නොගැළපෙන මෙන්න මේ තමාට මෛත්‍රී කිරීමක් පිළිබඳ සංකල්පයක් මතු කරගෙන තියෙනවා. ඒකේ ආදීනව පෙන්වන්නයි මේ ටික අපි මීට කලින් මෛත්‍රී භාවනාව ගැන විශේෂ දේශනාවක් පැවැත්වුවා 147 වෙනි පහන් කනුව දෙසුම. ඒකෙදි මෛත්‍රී භාවනාවට අදාළ බොහෝ දේවල් කියවුණා. නමුත් මෙන්න මේ ප්‍රශ්නේ ගැඹුරු එකක් නිසා අපි මේ දේශනාව විශේෂයෙන් මේකට යොමු කරන්න කල්පනා කළා. ඉතින් මෙන්න මේ බුද්ධ වචනටත් විරුද්ධ වෙන මේ කියමන මේකට හේතුව මොකද්ද? මෙන්න මේකට හේතුව ඒ අටුවාචාරින් වහන්සේලා තේරුම් ගත්තේ නෑ. බ්‍රහ්ම විහාර භාවනාව පිටතට මිසක් ඇතුළතට යොමු නොකළ යුතු දෙයක් බව. බ්‍රහ්ම විහාර භාවනාව හඳුන්වන්නේ අප්‍රමාණ්‍යා කියලා අප්‍රමාණ හිතක්. අප්‍රමාණ හිතක් වැඩෙන්න නම් ඒක පිටට විහිදුවෙන එකක් ඕන. පිටට විහිදුවීමක් කරන්න ඕනේ. ඇතුළතට හැරෙම් කිරීමක් නෙවෙයි. දැන් මේ පිනතුන් දන්න උල්පතකින් උල්පතක් පාදගන්නේ ඒ ජලය පිටතට යොමු කරන්නේ අතුලට දාන්න නෙවෙයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අර ගාථාව තුලින් කළේ මල්ලිකා දේවී යන්තම් මතු කළ අර කාරණය සාධාරණීකරණය මෛත්‍රියේ කරුණාවේ උල්පත පාදා දුන්නා. වෙන කෙනෙකුට හිංසා නොකළ යුතුයි. වෙන කෙනෙකුගේ සපිය බලාපොරොත්තු විය යුතුයි කියන එකයි. එතකොට මේ මෛත්‍රිය ආදී ඒ බ්‍රහ්ම විහරණ හැම එකක්ම බහැරට යොමු කළ යුතු දේවල්. සැප පරිත්‍යාගය, ජීවිත පරිත්‍යාගය කවදත් උදාර ලෝකයේ උදාර දේවල් හෙට සලකනවා. ද්වේෂයෙන් කරන, තරහෙන් කරන, පලි ගැනීම වශයෙන් කරන ජීවිත පරිත්‍යාග නොවේ. නමුත් තනිකර කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් අර මාව පිළිබඳ වේතන ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ ඒක උපමාවක් හැටියට. මාතා යථානියන් පුත්තං. තමාගේ එකම දරුවා වෙනුවෙන් මම තමන්ගේ ජීවිතය පූජා කරන්න වගේ ඊළඟට කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවය අපරිමාණං. මවකට තමන්ගේ දරුවා වෙනුවෙන් ජීවිත පූජා කරන්න පුළුවන්. නමුත් හැම සත්වයින් වෙනුවෙන්ම ඒහා සමාන මෛත්‍රියකින් ජීවිත පූජා කරන්න පුළුවන් නම් තමයි යන්න මෛත්‍රිය ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ. නමුත් මෙන්න මේ කියාපු පහුකාලින විග්‍රහයට අනුව බෝධිසත්වයන් වහන්සේලාට තමාට මෛත්‍රී කිරීමේ මුල් පාඩමුවත් පාස් කරලා නැහැ. ඔන්න ඉතින් මේ පින්නතුණු ටිකක් තේරෙනවා ඇති මෙනේ. ඉතින් අපි පෙන්눔 කරන්නේ මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන බ්‍රහ්ම විහරණ හුදෙක් වචනේ මතක තියාගන්න හුදෙක් බහැරට යොමු කළු දේවල් මිසක් යොමු කළ යුතු දේවල් මිසක් ඇතුළතට යොමු කරන දේවල් නෙමෙයි. උල්පතකින් අතුල් ගන්න ඕනි පිටතටයි. අපි හිතමු දැන් අන්ධකාර රාත්‍රියක අපි යම්කිසි ආලෝකයක් ආලෝක ධාරාවක් විහිදුවනවා. විහිදුවන තැනට නෙවෙයි ඒක ඊළඟට බහැරටයි ඒක යොමු කරන්නේ. ඒ වගේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන ඒවා වැඩි යුත්තේ ධර්මයේ දක්වන්නේ හතර දිශාවට පැතිරවිය යුතුයි. එතකොට කොටින්ම පරති කියන වචනයක් පාළි වචනයක් සඳහන් වෙන පරති කියන්නේ පැතිරෙවන. මේ පැතිරෙවීම බහැරට ඇත්ත වශයෙන්. නමුත් මෙන්න මේ අවාසනාවකට වගේ මේක පටලවාගෙන පුද්ගල හතර ගොල්ලක් හදාගෙන ඒක තුල හිර වෙලා තියෙන්නේ. මේ හතර ගොල්ල ඉස්සෙල්ලා Tamanට මෛත්‍රී කරනවා. ඒක ඒ ඔයගෙන විග්‍රහ මහා ව්‍යාකූලත්වයකටපත් වෙලා තිබෙනවා. කර්ණීය සූත්‍රයේ තියෙන්නේ අර දිසා වශයෙන් උද්ධං අදෝච තිරියංච උඩයට සරස අපි මේ ගැන කලින් අවස්ථාවක ප්‍රකාශ කරා බුද්ධ බුද්ධ දේශනාව අනුව මෛත්‍රී භාවනාව වැඩි යුත්තේ සතර දිශාවටත් උඩටත් යටටත් ඒ කර්ණීය සූත්‍රය ආදී තැන් බොහෝ තැන් වල සඳහන් වෙන්නේ මොකද ඒක අපමඤ්ඤා කියලා කියන අප්‍රමාණ වශයෙන් අප්‍රමාණ හිතක් වැඩි වීම බ්‍රහ්ම විහාරවල තියෙන මෛත්‍රී වේවා කරුණා වේවා මුදිතා වේවා ඒවා බහැරට තමන්ට මෛත්‍රී කිරීමක් තමන්ට කරුණාවක් මෛත්‍රිය කිරීමක් නෙවෙයි හොඳයි අපි ඔන්න එකේ තවත් පැත්තක් තිබෙනවා මෙහෙම කිව්වට මේ පින්නතුට සැක ඇති වෙන්න පුළුවන් ඒ ආත්ම ද්වේෂය කියලා එකක් තියෙනවා තමන්ට දේශ කරගන්න පුළුවන්. තමන්ට හිංසා කරගන්න පුළුවන්. එහෙම සංකල්පිකුත් තියෙනවා. අපි ඒක ටිකක් ලිහිලා බලමු. මොකද්ද මේ ආත්ම ද්වේෂය කියලා කියන්නේ? දැන් අපි කවුරුත් දන්නවා. බුදුරජාණන් වහන්සේ වගේම නිගණ්ඨයින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් උත්සාහ කරන හය අවුරුද්දක් තුල කයට දුක් දුන්නා. අත්ති කියලා මත හාමියෝගේ. නිගණ්ඨයිනුත් ඒ විදිහට කයට දුක් දෙනවා. ඒ යම්කිසි වැරදි දෘෂ්ටියක් නිසා ඇති කරගන්න එක. මොකද්ද? දුකෙන්මයි සැපත ලැබිය හැකිය කියන ඒ වැරදි දෘෂ්ටිය සමාජයේ ඒක ප්‍රකටව තිබුණ නිසා බෝධිසත්වයන් වහන්සේත් ඒක පිළි අරගෙන අර විදිහට ශරීරයට දුක් දුන්නා. තවත් විදිහකට කයට දුක් දෙන්න ඉඩ තියෙනවා. සමහර විට ඔය දැන් දන්නවනේ මේ මේ කාලෙත් දන්නවනේ මරාගෙන මැරෙන්නේ. එහෙමත් නැත්නම් කලි ගැනීම වශයෙන් ওই විදිහේ යම් යම් අවස්ථාවල් වල ආත්ම දේශය කියලා වචනේ අපි යොදනවා. ආත්ම හිංසාව කියලා යොදනවා. තමන්ගේ ශරීරයට වද දීම, දිවිනසා ගැනීම ආදී බලාපොරොත්තු ගැඩුණාම දිවිනසා ගන්නවා. නමුත් මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. එතන ද්වේෂය පිළිබඳ විකෘත චින්තනයක් එතන තියෙන්නේ. දැන් අපි උපමාවකට කිව්වොත් දැන් කෙනෙක් තුවක්කුවක් කෙනෙකුට එල්ල කරනවා. එල්ල කළා අපත්තු කරනකොට වැරදීමකින් ඒ තුවක්කුව වාංගු වෙලා ඇවිල්ලා තමන්ගේ උරහිසට පීඩා කරනවා. උරහිසට ඇවිල්ලා මේ තුවක්කුව වාංගු වෙලා අන්න ඒ වගේ තමයි බහැරට යොමු කරන ද්වේෂය ඇතුළතට ඒ දේශමය ආකල්පයකින් ඉන්නවනම් කෙනෙක් තමාටත් ඒක හිංසා තමාටත් හිංසා පමුණව ගන්නවා. ඒක විකෘත චින්තනයක් පමණයි. ඒ විදිහට හිතා ගන්න තියෙන. තමාට හිංසා කිරීමත් එහෙමයි. ඉතින් අන්න ඒ ඒක නිසා දැන් ඔන්න තව ටිකක් අපි ඒක හිතලා කල්පනා කරලා බලනවා නම් දැන් ඔන්න ඒකේ අනිත් පැත්ත දක්වන්නේ මෙහෙමයි. අර තමාට මෛත්‍රී කිරීමේ සංකල්පය දක්වන ආයේ යම් කිසි කෙනෙක් දුර ගමනක් ගිහිල්ලා ආපහු ගෙදරට ආවහම දැන් මම මේ ගමන යන්න හුඟක් උපකාර වුණේ කකුල් දෙක කකුල් දෙකට සංග්‍රහ කරනවා. ඊළඟට වම් මත තුවාල වෙලා තියෙනවා නම් වම් මතට දකුණු අත අනේ මං එක වැඩ කරන එක්කෙනානේ කියලා වම් මතට මෛත්‍රියෙන් දකුණු අත කරනවා. මොනවාම තමන්ගේ ශරීරයට මෛත්‍රී කිරීමක් පිළිබඳ සංකල්පෙනිකුත් එතනම මතු කරනවා. මේක එක්තරා වැරදි අදහසක්. එහෙම ගත්තොත් දැන් අර මෛත්‍රිය දැක්වීම, කරුණාව දැක්වීම තමාටම සංග්‍රහ කිරීමක් වෙනවා. මේ තමාට සංග්‍රහ කිරීමේ සංකල්පය දන්නේම නැතුව සීමාන්තිකව ආත්මාර්ථය දක්වාම යනවා. ඒකට පොඩි ජනකතාවක් අපි මේ අවස්ථාවේ කිව්වා. එක ස්වාමියෙක් හිටියා ඊ타මත්ම කාරුණික ඒ ස්වාමියා තමන්ගේ 16ට තමන්ගේ ආහාරයෙන් කොටසක් දීනමයි අනුභව කරන්නේ. ආහාරයෙන් භාගයක් දීලා. ඒ දවසක්ද මේ ස්වාමියා තමන්ගේ 16 ඒ කියන්නේ මෙහෙ කරුවා යව්වා කඩේට කෙහෙල් ගෙඩිය වරියක් කියලා. මේ 16 කෙහෙල් ගෙඩිය වරියක් අරගෙන එනවා කෙහෙල් ගෙඩිය ඇවරියේ මේ 16 කියන කෙහෙල් ගෙඩිය ඇවරියේ කෙහෙල් ගෙඩි 16යි තියෙන්නේ. ටිකක් දුර ගිහිල්ලා මේ 16 කල්පනා කරලා දැන් කොහොමත් මම මේක ගෙනිච්චාම මගේ ස්වාමියා මෙයින් අටකින් මට සංග්‍රහ කරනවානේ. මගේ නැවතිලා අටක් කෑවා. තව ටිකක් දුර ගිහිල්ලා කල්පනා කරන දැන් මම අටක් ගෙනිච්චත් මගේ ස්වාමියා හතරක් දෙනවනේ මට. නැවතිලා ආයෙත් අර හතරක් කෑවා. ඊළඟ ඊළඟ හතර අරගෙන ගියා. යන හතරෙත් කල්පනා කරන දැන් මෙිනුත් මට භාගයක් දෙනෝනේ. තවත් දෙකක් කෑවා. සමහර ඉදිරි කේල් ගෙනිනුත් භාගයක් 16ට ලැබෙන්නේ නැති. ඔන්න Tamanට සංග්‍රහ කිරීමේ සංකල්පය ওই වගේ ඈතට ඈතට යන්න ඉඩ තියෙනවා. අත් අත්පාවට සංග්‍රහ කරනවා. හොඳයි අපි ටිකකට හිතමු. Tamanට මෛත්‍රිය දක්වන්න පුළුවන්. Tamanට කරුණාව දක්වන්න පුළුවන් කියලා හිතමු. Tamanට මුදිතාව දක්වන්න පුළුවන්ද? මුදිතාවට ප්‍රතිවිරුද්ධයෙන් අපි දන්නවා මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ චින්තනය තමයි ද්වේෂය. කරුණාවට ප්‍රතිවිරුද්ධ චින්තනය තමයි හිංසාව. මුදිතාවට විරුද්ධ චින්තනය ඊර්ෂ්‍යාව. Tamanට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්ද? දැන් අර අත් දෙකේ කතාවෙන් කිව්වොත් කවුරු හරි දෙන දෙයක් දකුණු අත පිළිගත්තාම වමතට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්ද? පේනව නේද? එයාට දුන්නා මිසක් මට දුන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ විකෘත චින්තනයක් කරා යනවා මේ බ්‍රහ්ම විහාර භාවනාව තමන්ට යොමු කිරීම තුළ. ඒ වෙනුවට අපිට හිතන්න තියෙන බුද්ධ වචනයට අනුව අත්තානං උපමං කත්වා නහණේයන ඝාතයේ කිව්වා වගේ තමා උපමා කොට. දැන් අතන තියෙන්නේ ඒවං පියෝ පුතු අත්තා පරේසං. මේ තමා උපමාවක් හැටියට ගැනීම මේ සාක්ෂි ස්ථානය තබා ගැනීම ඉක්මනයි කරන්න තියෙන්නේ. ඒ නිසා Tamanට මෛත්‍රී කිරීමක් අමුතුවෙන් අවශ්‍ය නැහැ. ඒ වගේම ඒක වැරදි සංකල්පයක්. මෛත්‍රී කරුණා ආදී බ්‍රහ්ම විහාර වෙන්නේ. ඒ බ්‍රහ්ම විහරණය කියන්නේ. ඒවා පුලුල්සිත. පුලුල්සිත. ඒ පුලුල්සිත වල එකත් වෙන්නාකම අපි කලින් අවස්ථාවක ප්‍රකාශ කළා. දැන් ඔය මෛත්‍රීය පිළිබඳව ප්‍රකාශ කරනකොට සංඝ සූත්‍රය කියලා සූත්‍රයක් අපි ඒක විස්තර හවිස්තර කිව්ව නිසා මේ අවස්ථාවට ඕන ටික විතරක් මතක් කරමු. ඒ සංඝ සූත්‍රයේ තියෙන හග්ගෙඩියක උපමාවක්. බුදුරජාණන් වහන්සේ ආනවා අසිබන්ධික පුත්තේ ගාමිනී කියන ගෘහපතියට යම් කෙනෙක් පහසුවෙන් ශක්තිමත් පුරුෂයෙක් පහසුවෙන්ම ඒ හග්ගෙඩියක් පිඹිනකොට එක්ෙක් දිශාවල් වලට ඈතට ඇහෙනවා. ආයි සීමාවක් නැහැ. මෙතෙන්ට ඇහිවා මෙතෙන්ට නොඇහිවා කියලා සීමාවක් නැහැ. ඒ වගේ මෛත්‍රී චින්තනය කියන එක මෛත්‍රීය කියන එක අර විදියට වැටකඩුළු හදාගෙන තමා හිතවතා මදහතා හිතවතා කියලා වැටකඩුළු හදාගෙන යවන එකක් නෙවෙයි. අන්න අර දිශා වශයෙන් යම් සත්‍යයක් ඉන්නවනම් දැන් බලන්න අපි ඒක කලින් අවස්ථාවක ප්‍රකාශ කළ කෙටියෙන් මතක් කරන එකයි තියෙන්නේ කර්ණීය සූත්‍රයේ කාටත් ප්‍රිය කියමනක් තමයි ඒකේ චිපාන භූතත්ති තසාවා ථාවරා වනවශේෂා දීඝාවා යේ මහන්තාවා මජ්ක්‍ධිමාරස්සකානුකතුහුලා දිඨාවා ඒව අද්දිඨා ඒට দূරේ වසන්ති අවි দূරේ භූතාවා සම්භවී සීවා කියන මේ පදමාලාව තුල කියවෙන ඒ අදහස් සමූහය අපි සිංහල වචනෙට නගලා එදා අපි දැක්ුවා තමස්ත පහකට බෙදලා දක්වන්න පුළුවන් බව සමස්ත කියලා කියන්නේ පින්නතුනි යම්කිසි හැඳින්වීමක් තුල එය එය නිර්වශේෂ නම් ආයි ඉතුරු කරන්නේ නැත්නම් යමක් අන්න ඒකට සමස්තයක් කියලා කියනවා. එතකොට ඒ විදිහට එතන සමස්ත පහක් දක්වනවා. තැතිගත් ඇති නොගත්. අත්ත වශයෙන් පාලි වචනේ අනුව ගත්තොත් අපිට කියන්න වෙන්නේ රස තාවර කියන වචන දෙක කියන්න වෙන්නේ. සැලෙන තහවුරු. සැලෙන තහවුරු. නම් ඊට වඩා හිතට එකඟ නිසා අපි කියන්නේ තැතිගත් ඇති නොගත්. සැලෙන සතුන් ඉන්නවා, තහවුරු සතුන් ඉන්නවා. සාපේක්ෂ කවිගණිකාට. නමුත් බුදුරජාණන් වහන්සේ සැලෙන් සතුන්ට පමණක් නෙවෙයි තහවුරු සතුන්ට. එහෙ නැත්නම් තැතිගත් අයට පමණ නෙවෙයි තැති නොගත් අයට. ඒ වගේම ලොකු අයට පමණක් නෙවෙයි කුඩා සතුන්ටත්. දුටු අයට පමණක් නෙවෙයි නුදුටු අයටත්. ළඟ අයට පමණක් නෙවෙයි දුර අයටත්. උපන් අයට පමණක් නෙවෙයි උපන් දින්න ඉන්න අයටත්. අන්න අවිශේෂයෙන් එකයි අපි සමස්ත කිව්වේ. ඒ විදිහට අවිශේෂයෙන් හැම සත්වයින් පිළිගත් සබ භූතෙන්. ඒ වෙනුවට අපේ භාවනා ක්‍රමය මේ කියාපු භාවනා ක්‍රමේ යන්නේ පුද්ගලයින් බොහෝ විට මිනිස්සෙයින් ආශ්‍රය. ඉස්සර තමන්ගේ ආචාර්යයන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේට මෛත්‍රී කරන්න ඕනේ. එහෙම නැත්නම් එතනත් මහා පටලැවිලි රාශියක් තියෙනවා. තමාට මෛත්‍රී කරලා ඉවර වෙලා ඊළඟට ප්‍රිය පුද්ගලයා කියන එකත් ඒකත් පන්ති දෙකක් හදාගෙන. ප්‍රිය අතිප්‍රිය කියලා. අතිප්‍රිය කෙනාට මෛත්‍රී වඩන්න එපා කියන ඉස්සෙල්ලම. ඉස්සෙල්ලා ප්‍රිය පුද්ගලයාට. ඕකත් දේ තෝරගෙන මෙහෙ ගන්න අමාරුයි. ඒ මදිවට ලිංග විසභාග කියලා තව පටලැවිල්ලක් තියෙනවා. ස්ත්‍රී පුරුෂ වේදයේ අනුව. කෙනෙකුට ස්ත්‍රියකට මෛත්‍රී වඩන්න යන්න එපායි කියනවා. රාගයට කිට්ටු නිසා. ස්ත්‍රියකට පුරුෂයෙකු. ওই විදිහට බලනකොට මේ අපචාර යුගයේ පුරුෂයෙකුටවත් කරන්න බැරි විදිහට. ඔන්න ඔය පටලැවිලි ගොඩක් හදාගෙන තියෙන්නේ. මොකද මේක බහැරට අර අප්‍රමාණ වශයෙන් ඊළඟට මේක යටින් තියෙන මූල સિદ્ધාන්තයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සැපදට කැමති, දුකට කැමති. දැන් මේ පින්නතුන් මේක කාලීන උපමාවක් වෙන්න පුළුවනි. ඔය විවිධ පක්ෂවල අය රැස් වුණු රැස්වීමකට විශාල පිරිසක් වෙන රැස්වීමකට ගිහිල්ලා ඒක මැදට ගිහිල්ලා ළඟින් ඉන්න කෙනාගේ පිටට තට්ටු කරලා අහන්නේ මේ ඔහේ දුකට අකමැතිද? ඔව් කියා. සැපයට කැමතිද? ඔව් කියා. එතකොට ඉතින් කියන්නේ අපේ පක්ෂයනේ. එහෙනම් අපේ පක්ෂය අපි කවුරුත් ඒකනේ. අපි කවුරුත් සැපයට කැමති දුකට අකමැති. අපිට මෛත්‍රියට ඡන්ද දෙන්නේ ඒ ඇති. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ මතු කරන්නේ ඒකයි. ආයෝකේ අර තමන්ගේ කම, තමන්ගේ හිතවත්කම, මදහත්කම වෛරකම එම් කිසිවක් නැහැ. ඒ වෙනුවට කොච්චර ලස්සනද අර. අර කිව්වේ තැතිගත් තැතිනුගත් ලොකු කුඩා දුටුනු දුටු දුරනු දුර උපන් නූපන්. මේ කර්ණීය සූත්‍රයේ මේ තරම් පැහැදිලිව තියා තිබෙද්දී සබ්බේ සත්තා අත කිව්වෙත් හැම සත්වයින් පිළිබඳව මේ අනවශ්‍ය විදියට මේ සිද්ධ වුණේ මොකක්ද අපිට හිතන්න තියෙන්නේ පහුකාලීනව උගතුන් අතට මේ විභාවනා ආදී වෙනකොට අපිට කලින් අවස්ථාවකත් ඔක පෙන්වන්න සිද්ධ වුණා අවාසනාවකට වගේ ප්‍රායෝගිකත්වයෙන් ගිලිහිලා සරලත්වයෙන් ගිලිහිලා ශාස්ත්‍රීය පැත්තට යොමු වුණා. එතකොට ඒ ශාස්ත්‍රීය පැත්තට යොමු වීමේ හේතුව ඒ නිසා වෙන්න ඕන මෙන්න මේ විදිහට පුද්ගලයන් හතර දෙනෙක් බෙදාගෙන ඒ හතරෙන් අපි කිව්වා කලින්ම තමා කියන එක කොහෙත්ම මේකට කිට්ටු කරගත යුතු දෙයක් නෙවෙයි මෛත්‍රිය පිළිබඳව කියනවනම් තමා කියන සාක්ෂි ස්ථානය තබා ගැනීම පමණයි. ඇත්ත වශයෙන් මේ සාක්ෂිය කියන එක දැන් අර විදිහේ පාතාලින් හැටියට මේ කාලේ හඳුන්වන කෲර ජීවිතවලටම යොමු වුණු අයට ඇත්ත වශයෙන් ටික වෙලාවක් යනවා හිතා ගන්න ඇත්ත වශයෙන් මම සැපෙදට කැමතිනේ. අන්න ඒ ටික හිතා ගන්න ටිකක් කල් දෙන්න ඕනේ කාරණේ ඇත්ත. නමුත් ඒක Tamanට මෛත්‍රී වැඩිමක් කියලා ගන්න බෑ. ඒක අපි අර කිව්වේ අර ඒක විකෘත චින්තනයක් පමණයි. ඒ වගේම Tamanට කරුණාව දැක්වීම කියන එක කරුණා මෛත්‍රී මුදිතා ආදී මේ ඔක්කොම බැහැරට යොමු කළ යුතු අනිත් අයින් සත්වෙට මිනිසෙට පමණක් නෙවෙයි. ඉතින් මෙන්න මේ අටුවා යෝගයේදී මේ මේ කියන ශාස්ත්‍රීය අන්දමින් මේ මෛත්‍රී වැඩිීමේ පාඩම දක්වන අවස්ථාවේදී අපි කලින් පෙන්වුවා අර හතර දෙනාටම සමමෙත පැතිරවීම කියන්නේ ඔන්න ඒ වැටකඩළු බිඳීම. ඒක හඳුන්වන්නේ සීමා සම්භේද නම්. සීමා සම්භේදය කියලා කියන්නේ ඉස්සෙල්ලා සීමා හතරක් හදාගෙන වැටකඩළු හතරක් හදාගෙන ඒක කඩලා කඩපු අවස්ථාවයි මේ කට්ටිය භාවනාවේ උපරිම තැනයි කියලා කියන්නේ. එතකොට ඒක දක්වන්නයි අර හතර සමමෙත පැතිරවිය යුතු බව කියන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ සමමෙත දැක්ුවේ කොහොමද? අන්න අර අර කියාපු පදමාලාව තුලින් පිටතිගත් ඇදිනවත් ලොකු කුඩා ආදි වශයෙන් ආයි ඉතුරු වෙන්න කෙනෙක් නැහැ. මේක ආයි පුද්ගල ભેද තමන්ගේ ඒ කියන්නේ ආත්ම කේන්ද්‍රීය තමා මුල් කරගත්තු බෙදිල්ලක් නෙමෙයි මෙතන තියෙන්නේ. අන්න අර දැන් බුදුරජාන් වහන්සේ අපි කියනවා නම් අසමසම වෛද්‍යවරයෙක් කියලා. ඒ අසමසම වෛද්‍යවරයා නලාව තියලා හදවතේ ජස්මට කන් දීලා මේ හැම සත්‍යාම දුකට අකමැති සැපයට කැමති කියන එක තේරුම් ගත්තා. දැන් අර පිටට තට්ටු කරලා අර කියාපු කෙනාගෙන් අහුවා අහුවාම ඔය සැපතට කැමතිද? ඔව්. දුකට අකමැතිද? ඔව්. පිටට විතරක් නෙවෙයි හදවතට හදවතට තට්ටු කරලා ඇහුවත් ওই ටිකයි කියන්නේ. ඔන්න හැම දිනාගෙම පොදු අපේක්ෂාව. ඒකට පොදු අපේක්ෂාවට අපි ඡන්දෙ දෙනවා. පොදු අපේක්ෂාව මොකද්ද? හැම මිනිසෙක් පමණක් නෙවෙයි හැම සත්‍යයකම අපි මේ පරපුටුවන් හැටියට හිතන සත්‍යක් හැම සත්‍යෙක්ම සැපයට කැමති දුකට කැමති ලොකු වේවා පුඩා වේවා මේ පින්නතුන් දන්නවා. එතකොට අන්නේ ටිකයි බුදුරජාණන් වහන්සේ මතු කරලා දුන්නේ. එතකොට මෙන්න මේක මේ කාරණේ අපි මේ මේ අවස්ථාව මතු කරන්නේ මොකද්ද? මොකද මෙන්න මේ ශාස්ත්‍රීය විග්‍රහය තුල හිර වෙච්ච බොහෝ මේ යෝගාවචරින් ඒ බව දන්නේ නැහැ හිරුණු බව. ඒක නිසා ප්‍රගතියක් සලසා ගන්න බෑ. මේකට තවත් පටලැවිල්ලක් තිබෙනවා. දැන් මේ මේ කියන විසුද්ධි මාර්ග ආදී ග්‍රන්ථවල දක්වන භාවනා ප්‍රගතියට අවශ්‍යතාවක් හැටියට දක්වන්නේ ඒ තමන් මෛත්‍රී කරන පුද්ගලයා ජීවතුන් අතර ඉන්නත් ඕනේ. ධාන අවස්ථාව කියලා කියන්නේ අර්පණාව කියලා කියන්නේ ධාන අවස්ථාවයි. මෛත්‍රී ධානයක් ලබන්න නම් මෛත්‍රිය වඩන පුද්ගලයා අවශ්‍යයෙන්ම ජීවතුන් අතර සිටිය යුතු බව දක්වනවා. ඒකට නිදර්ශනයක් කියන්නේ ඕනේ දැන් යම් කිසි කෙනෙක් තමන්ගේ උපාධ්‍යාන වහන්සේට මෛත්‍රී වඩනවා. මෛත්‍රී වඩනවා නමුත් ධානය ලැබෙන්නේ නැහැ. මොකද කියලා බලනකොට උපාධ්‍යාන වහන්සේ අපවත් වෙලා. ඉතින් දැන් මේ විදිහට බලනවා නම් දැන් බොහෝ විටම ආචාර්ය උපාධ්‍යාන වහන්සේලා විදේශගත වෙනවා. ඒක නිසා යෝගාවචරීට සිද්ධ වෙනවා දුරගතනයක් ළඟ තියාගෙන මේ විටින් මෙර තෙරුවන් සරණීනිය තමගේ ආචාර්යයන් වහන්සේ වැඩ ජීවත්ව සිටිනවාද කියලා දැනගන්න. ඔන්න ඔය විදිහේ බාහිර කටනු එකතු වෙලා තියෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේ දක්වන්නේ නීවරණ යටපත් තුන තැන සමාධිය. ඒ නිසා මේ පින්නතුන්ට අපි කියන්නේ කල්මිති අර දිසාභරණය තුලින්ම දිසාභරණය තුලින්ම ඔය කියාපු පටිභාගාදී නිමිති මතුවෙලා ඒ ධානා අවස්ථා මතුවෙන මොකද මේ මෛත්‍රී සිතේ ප්‍රබලත්වයේ තුලින් මිසක් අන්න අර කියාපු ආකස්මික බාහිර හේතුන් නිසා නොවේ සමාධියක් නොලැබෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රම වැරදීම නිසාම බොහෝ දෙනෙකුට මෛත්‍රී භාවනාව අප්‍රිය වෙලා තියෙනවා. දැන් අපට අහන්න ලැබෙනවා ඔය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවා මෛත්‍රී භාවනාව සමහර විට ඒ උගන්වන ක්‍රම වලින් ඒ බොහෝ විට සායහිඟකටපත් නොවන බව. නමුත් දැන් මේ කියාපු ක්‍රමය අපි මේ දක්වන ඒ වගේම අපි දක්වන එකක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ කර්ණීය සූත්‍රයේ කර්ණීය සූත්‍රය කියලා අපි හඳුන්වන්නේ මෙත්ත සූත්‍රය. අපි කියවනේ නම් දෙකෙන් එකකින් හඳුන්වන්න ඕන බව. කරණීය සූත්‍රය හෝ මෙත්ත සූත්‍රය කියන්නේ මේ අපි දැන් කවුරුත් දන්න ওই මෙත්ත සූත්‍රයෙන්ම තමයි. එතකොට මෙත්ත සූත්‍රයේ මෙත්තානිසංස සූත්‍රයේ සංඛ සූත්‍රයේ ඊළඟට මෙත්තා චේතෝ විමුක්ති සූත්‍ර ආදී සූත්‍ර රාශියකම ඒ චේතෝ විමුක්ති තත්වයේ දක්වා යන මාර්ගය ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක කියන්නේ අන්න අර විදියට පුද්ගලින් හතර කොටාසිකට බෙදලා අර විදිහට සමාධියක් ලබාගෙන ධානයක් ලබාගෙන ඉවර වෙලා චේතෝ විමුක්තියට යන්න ඕන කියලා. අර සංක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අර හග්ගෙඩියක් පිමිනකොට ඒ ඒ සද්දේ නිකුත් වෙන්නේ ආයි ඉතුරු කරලා නෙවෙයි ප්‍රදේශ පුරා විහිදෙනවා. ඒ වගේම ටිකකට හිතන්නේ ජලාශයක් උතුරා යනකොට වලගොඩේලි පුරවාගෙන යනවා. ආයි බේරන්නේ නෑ මේක මේ ඒ වගේ තමයි ආලෝකයක් විහිදෙනකොට. මේ පැතිරීමේ ස්වභාවය ඒකයි. හැබැයි අවශ්‍ය නම් කෙනෙකුට ඒ වගේ දියුණු කරගත්තු මෛත්‍රී සිත අප්‍රමාණ වශයෙන් මේ වචන නිතරේ දෙනවා. විපුලේන, මහග්ගතේන, අපමානේන, අවේරේන, අභ්‍යාපජ්ජේන ආදී වචන සඳහන් වෙනවා මෛත්‍රී චේතෝ විමුක්තිය පිළිබඳව. විපුල කියනක මේ පිනුත් දන්නවා පුලුල්. අප්‍රමාණ මහත්ගත මහත් වූ අවෛරී වූ ඒ වගේම අසම්බාධං අවේරං අසපත්තං කියලා කියනවා සම්බාධ කරදර නැති වැටකඩලු නැති විදියටයි මේ මෛත්‍රී සිත ගලා යන්න ඕනේ එතකොට ඒකට මේ මේ විදියට ප්‍රිය අප්‍රිය ભેදයක් මධ්‍යස්ත ભેදයක් මේක මේ පොඩි දරුවෙකුට තේරුම් ගන්නවත් බෑ දැන් මේ බුදුරජාණන් වහන්සේ දක්වපු අර දිසා පරණේ ඇත්ත වශයෙන් දිසා අනුදිසා නොදන්න මේ කාලේ හැටියට කියනනම් පෙර පාසල් දරුවෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් මොකද බුදුරජාන් වහන්සේ මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රයේ ප්‍රකාශ කරලා තියෙනවා අපි කලින් දවසෙත් මතක් කළා ඕනෑම බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහන ප්‍රශ්නයක් මහණෙනි යම් කිසි දරුවෙක් ලදරුවේ ඉඳලා මෛත්‍රී චේතෝ විමුක්තිය වැඩුව ඒ දරුවා පාප කර්ම කරයිද නැත ස්වාමීන් සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා එතකොට ලදරුවේ දරුවෙක් කොහොමද අන්න අර කියාපු අර වැටකඩලු හදා හදා මෛත්‍රී වඩන්නේ පොඩි දරුවෙක් අපි හිතමු පෙර පාසල් දරුවෙක් නැගෙනහිර බටහිර දකුණු උතුර දන්නේත් නැහැ. වෙනිරිත ඊසාන ආදී අනුදිසා දන්නේත් නැහැ. දැන් බොහෝ දෙනා මෛත්‍රිය වඩන්නේ නැගෙනහිර දිසාවේ සියලු සත්‍යෝද බටහිර දිසාවේ දිසානු දිසාවේ සත්‍යෝද ඔය ඔය කියන හැල්ල කීමෙන්නේ ඒ කිසිවක් අර පොඩි දරුවා දන්නේ නැහැ. නමුත් ඒ දරුවා දන්නවා Tamange ඉදිරිපිට දෙපැත්ත පිටිපස්ස ඉහළ පහළ. අන්න ඒ ඇති. එතකොට ඒ දිසාවලට කියන නම් නොදත් අර පොඩි දරුවට ලදරුවියේ ඉඳලා මෛත්‍රී චේතෝ විමුතිය වඩන්න පුළුවන්. ඒ තරම් සරල ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙද්දී. සරල ප්‍රායෝගික. ආයි පුද්ගලයන් බේරා තෝරන්න බේරන්න මිනිස්සෙයින් විතරක් නෙවෙයි අනාගතයෙන් අර පොඩි කාලේ ඉඳලා අර විදියට පුරුදු වුණා නම් ඇත්ත වශයෙන්ම පාප කර්ම කරම් කරන්නේ නෑ නේද? ඒකට ඒ ලදරු මනසට ඒ වෙනුවට දෙන්න දීලා තියෙන්නේ අන්න අර විදියට කඩළු හදාගන්නයි ප්‍රිය අතිප්‍රිය මධ්‍යස්ත වෛරී හැටියට ඒකකොට නැත්තේ වෛරකාරයක් නැත්නම් හිතනවා හිතන්න ඕන අඩු ගන්න තමන්ගේ අදහසට විරුද්ධ වෙනවා උපියන් හරි වෛරකාරයක් අපේ තියාගෙන මෛත්‍රී කරනවා. ඔන්න ඒ විදිහේ ඒ විදිහ ආකල්පයකටයි සුදු දෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා කියනවා අන්න අර දිසා පරණය තුලින් යම් කෙනෙක් ඒ ප්‍රබල මෛත්‍රිය දිනු කරගත්තා නම් ඒක අවශ්‍ය අවශ්‍ය අවස්ථාවට පුළුවන් කෙනෙකුට යොමු කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පින්න තුන අහලා තියෙනවා. නාලාගිරි දන ගැස්සුවේ අර දීර්ඝ කාලයක් සංසාරේ පුරාපු මෛත්‍රී ශක්තියක් බුද්ධ ශක්තියක් උපකාර කරගෙන නාලාගිරි ධන ගැස්සුවා. තවත් අවස්ථාවක රෝජ කියන මල්ලයා බුදුරජාණන් වහන්සේ දකින්න ආවේ නැත්නම් දඩ ගහනවා කියලා මේ මල්ල රජ දරුවන් පැනවුණු නීතියට යටත් වෙලා රෝජ කියන මල්ලයා බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා තන තන කී කියා ගියා මම මේ ගියේ සද්ධාවකින් නෙවෙයි මට මේ දඩ දඩේකින් බේරෙන්නයි මං ගියේ කියලා මේක අහන්න ලැබිලා ආනන්ද හාමුදුරන්ට හිතට අමාරුයි බුදුරජාණන් වහන්සේට කිව්වා අනේ භාග්‍යතුන් වහන්සේ මේ රෝජ මල්ලයට ශ්‍රද්ධාව ඇති කරන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා බුදුරජාණන්සේ පොඩි වැඩක් කරේ ඒ අවස්ථාවේ මෛත්‍රිය යොමු කරා රෝජ මල්ලයාට. රෝජ මල්ලයා අන්තිමට බුදුරජාණන් වහන්සේ දකින්න ආවේ උපමාවට කියන්නේ එළ දෙනක් වහු පැටියෙක් දකින්න එන්න වගේ බොහොම කොහොමගේ බුදුරජාණන් වහන්සේ කියනවා. අන්න එතකොට අර මෛත්‍රිය ඒ විදිහට දිශාපහණයෙන් දිනු කරගත්තු පුද්ගලයාට අවශ්‍ය අවශ්‍ය අවස්ථාවට පුළුවන් එහෙම කෙනෙකුට යොමු කරන්න. නමුත් මේ මේ කියන ක්‍රමයේ හැටියට නම් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අර විදිහ කෙනෙකුට මෛත්‍රී වඩලා ධ්‍යාන ශක්තියන උපමාවෙන් ඊට පස්සේ දිශාපහණයට යන්න ඕනේ. ඒ විදිහට බලනවා නම් කාටවත් දැන් ඒක බොහෝ දෙනෙක් මෛත්‍රී චේතෝමිති කියන වචනේවත් දන්නේ නැහැ. මෛත්‍රිය ගැන දන්නවා. මෛත්‍රී චේතෝමිති කියන වචනේ පවා හැංගිලායි තියෙන්නේ. මොකද හේතුව අන්න අර අනවශ්‍ය සංකීර්ණත්වයක් ඇති කරලා තියෙන පහුකාලීන මෛත්‍රී භාවනා විග්‍රහ තුල. එතකොට මේ අපි මේ කියන වචන ටික මේ පින්නතුන්ට ආරාධනාවක් වගේම අපි යම් ආකාරයකින් මේ දේශනාව අහන්න හෝ කියවන්න හෝ ලැබුණොත් මේ අත වශයෙන් මේ ඒ භාවනා මධ්‍යස්ථානවල වේවා අනිකුත් ආයතන වල වේවා කෙනෙක් කල්පනා කරනවා නම් මේ ආපහු බුද්ධ වචනෙට ඇවිල්ලා අන්න අර දිශාපරණයට හැරෙනවා නම් අර කියාපු පොදු අපේක්ෂාව තේරුම් අරගෙන පිටට තට්ටු කරත් හදුවට තට්ටු කරත් කවුරුත් කියන සැපයට කැමති දුකට අකමැති කියන සංකල්පය මුල් කරගෙන මිසක් Tamange හිතවත් මදහත්කම් දාන්නේ නැතුව පෞද්ගලිකත්වයක් දාන්නේ නැතුව පොදු අපේක්ෂාවන් කියන හැම සත්‍යයට මේ පුහිත පුරුදු කරගත්තොත් එයාට පුළුවන් වෙනවා අර කියාපු අවශ්‍ය අවස්ථාවල කෙනෙකුට ප්‍රබල අන්දමින් මේ මෛත්‍රී සිත යොමු කරන්නේ. ඉතින් කල්පනා කරන්න ඕන මහත්ගත සිතීම අපමඤ්ඤා කියලා හඳුන්වනවා. මේ බ්‍රහ්ම විහාර හඳුන්වන්නේ අපමඤ්ඤා අප්‍රමාණ වශයෙන්. අප්‍රමාණ වශයෙන් වැඩි යුතු දේවල්. ඉතින් අර දිසාපරණ කියලා කියන්නේ දිසා දෙස දිසාවලට පැතිරවීම. ඒ දිසාවලට පැතිරවීම කුඩා දරුවෙකුට පමණක් නෙවෙයි ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ එතනම කියනවා මෙත්තා චේතෝ විමුති සූත්‍රයේ මහණෙනි ඕනෑම ස්ත්‍රියක් විසින් ඕනෑම පුරුෂයෙක් විසින් වැඩි යුතුයි මෙත්තා චේතෝ විමුති. ඕනෑම ස්ත්‍රියක් විසින් පුරුෂයෙක් විසින් එතෙන්දී ඒ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ ඉස්සෙල්ලා අන්න අර කියාපු හතර විදියට මේ වැටකඩලු හදාගෙන ඒවා කඩලා ඉවර වෙලා ඊට පස්සේ ධානය ඔක්කොම ලැබුණාට පස්සේ තමයි චේතෝ විමුතියට බහින්න ඕනේ කියලා. එතකොට අන්න මේ කල්පනා කරන්න ඕනේ මේ පින්නතුන් බුදුරජාණන් වහන්සේ සරලව දක්වපු මෛත්‍රී චේතෝ විමුක්ති ක්‍රමය. අපි නැවත මතුවරලා ගත්තොත් අන්න අර කියාපු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වේවා සමාජ ක්ෂේත්‍රයේ වේවා ටිකක් හරි මේ තියෙන අසහනකාරී తত্ত্ব දුරු වෙන්න පුළුවන් ඒ වගේම සැබෑ මෛත්‍රියක් අර විදිහට කොම් කරලා තමන්ගේ තමන්ට කරපු උපකාර අනුව හිතලා ඒ විදිහට දෙයක් නෙවෙයි පොදුයෙන් හැම සත්වයාම සැපදට කැමති දුකට අකමැති කියන අදහස් මුල් කරගෙන ඇති කරගන්න මෛත්‍රිය තමයි පිරිසිදු මෛත්‍රිය. ඒකටයි කරණීය සූත්‍රයෙන් පෙන්눔 කරන්නේ. ඉතින් අපි කවුරුත් දන්නවා මාතහයතානියන් පුත්තන් එතන මේ උපමාවක් පමණ එවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණ. එසේම සියලු සත්වයන් කෙරෙහි අපරිමාණ ප්‍රමාණ නැති මම හිතක් වඩන්නේ. ඒකට අරක ඒ තෙන්ටි පුත්‍රයාණන් උපමාවක් පමණයි දෙක්වන්නේ. මවක් තමන්ගේ දරුවෙකුට තමන්ගේ එකම දරුවා වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ බව කරන බව දැනුත් මේ පින්නතුන්ට අහන්න ලැබෙනවා. ඒ තමන්ගේ කම නිසා තමන්ගේ කුස තුල ඇති වෙන අතු කරගත්තු දරුවා කෙරෙහි තිබෙන ඩේ ආදරය නිසා මමක් එහෙම ඉදිරියට කරනවා. නමුත් කෙනෙකුට අන්න අර කියා බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව සියලු ලාසත්‍යා වෙනුවෙන් ඉදිරියට කරන්න පුළුවන්. නමුත් එහෙම කරන අය ගැනත් කලාතුරකින් අහන්න ලැබෙන උදාාර චරිත හැටියට දක්වන්නේ. ජාතක කතාවල කියනකොට ඇතැම් විට කෙනෙක් මේ කාලේ නම් සැක කරන්න පුළුවන් බෝධිසත්ව චරිත පිළිබඳ සත්වයින් හැටියට පවා උපදිලා ආය බෝධිසත්වයින් වහන්සේලා කරපු ඒ පුදුම ආත්ම පරිත්‍යාගය ආදී මේ කාලේ පවා ඇතැම් විට ඉඳහිටලා අහන්න ලැබෙන තිරිසන් සතුන් අතර ඇතැම් සතුන් ඉන්නවා තමයි සතුන් තමන්ගේ දරුවන් කාදමන. නමුත් වැඩි වශයෙන් තිරිසන් සතුන් අතර සමහර විට මාක්කේ දරුවන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරනවා අපට අහන්න ලැබෙනවා. නමුත් ඒක උපමාවක් හැටියට යොදලා බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය වැඩිීමේදී යන අප්‍රමාණ වශයෙන් විපුල මහත්ගත අප්‍රමාණ ওই වචන නිතර සඳහන් වෙනවා අසම්බාධං අසම්බාධං කියන්නේ බාධක විරහිත බාධක විරහිත මෛත්‍රී සිත. එතකොට මේ මෛත්‍රී භාවනාව පිළිබඳව ගොඩක් දේවල් අපි කලින් දේශනාවලදී ප්‍රකාශ කළා. ඒ හැම එකක්ම මතු කරනව නෙමෙයි මේ අවස්ථාවේ දැන් අර මතක් කළ දීම් වශයෙන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ මේ පින්වතුන්ට මේ මෙතෙක් කළ දේශනා හැම එකම නැවත නැවත කියන්නේ නැතුව ඒවට අදාළ දේවල් මතක් කරගන්න. මේ කාලේ අහන්න පුළුවන් නිසා ඒ දේශනා අර කිව්ව 147 වෙනි දේශනාවේ මෛත්‍රී චේතෝමිත්‍ය පිළිබඳව බොහෝ දෙනා අපි කිව්වා. දැන් මෙතෙන්දී අර ක්‍රමවේදය ගැන බොහෝ දෙනා අහන නිසායි අපි මේ කියන්නේ. එතෙන්දී දැන් අර විදිය අර ක්‍රමයේ අපි ඇතහැරියොත් කොහොමද කරන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. එහෙම අහන අයත් ඉන්නවා. අර පුරුදු ක්‍රමයේ යහක් වුණාට පස්සේ Tamanට ලොකු අඩුවක් පේනවා. වැඩියක්ම අර ශාස්ත්‍රීයත්වය ශාස්ත්‍රීය දේවල් ප්‍රිය කරන අයට සරලත්වය මදි හිතට මදි. දැන් අපි පෙන්눔 කළා. ඒ දේශනාවෙත් අපි කිව්වා බුදුරජාන් වහන්සේගේ ඒ කරණීය සූත්‍රයේ තිබෙන අදහස් සමූහය. ඒ පදාර්ථයේ සමූහය. අපි මේ පදාර්ථ කියලා කියන්නේ පැරණි වචනේ පදාර්ථ කියලා කියන්නේ පදයක තියෙන අර්ථය. කරණීය සූත්‍රයේ තියෙන පදාර්ථ සමූහය එක වචනයකට දාගන්න ප්‍රායෝගික සරලත්වය සඳහා සුවපත් වේවා සුවපත් වේවා කියලා කියනකොට සුවපත් වෙත්වා වෙන්නත් පුළුවන්. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සීල සත්‍යය සූපත්ත්වා කියන එකයි ඇත්ත වශයෙන්ම වචනය කමඨහන කියලා ගන්න ඕනේ සීල සත්‍යය සූපත්ත්වා. නමුත් ඒක ව්‍යවහාරයේදී අවස්ථානුකූලව සූපත් වේවා වෙන්න පුළුවන් සූපත්ත්වා වෙන්න පුළුවන්. හොඳයි අපි කියමු සූපත්ත්වා කියන බහුවචන. සූපත්ත්වා. ඒකත් හිතේ පුරුදු කරගත්තට පස්සේ සූපත්වා සූපත්වා සූපත්වා එච්චරයි. එතකොට අන්න අර පදාර්ථ සමූහය මෙන්න මේ සුවපත් වේවා හෝ සුවපත්වා කියන විටමින් පෙත්තට දාගත්තට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ මෙත්ත සූත්‍රයේ කියාපු ආකාරයට තිට්ඨං චරං නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගත මිද්දෝ. ඒ ආදි වශයෙන් කියලා තියෙන්නේ හිටගෙන අවදිමින් ඉඳගෙන යහනෙහිදී හාන්සි වෙලා නිින්ද යනතුරුම කරන්න පුළුවන්. අර Tamanට හුරු පුරුදු කරගත්තු වචනය සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියලා ඇත්ත වශයෙන් අපිට කියන්න වෙනවා එතෙන්දී Tamanට හිතට හුරු ආකාරයෙන් දැන් ඇතම් කෙනෙකුට pāli භාෂාව නොදත්තත් බලවත් ශ්‍රද්ධාව තියෙනවනම් නිතර සත්‍යඥානාව තුලින් කර්ණීය සූත්‍රයේ සිංහල අර්ථය තේරුම් අරගෙන ඊට පස්සේ හිතට පුරුදු නම් අන්න අර පාඨය කියුවත් Tamanne ආරම්භ දීකේචි පාන භූතත්ති තසාවා ආදී වශයෙන් බුදුරජාණන්ස කියන කීප වරක් උච්චාරණය කළා හිතට කාවද්ද ගන්න ඕන. එහෙම නැත්නම් අන්න අර කියාපු සිංහල වචනේ ටික අරගෙන තැතිගත් ඇතිනුගත් ලොකු කුඩා දුටු නොදුටු දුරු නොදුර කියලා ඒ තවත් ඕනා එකතු කරගෙන ඉස්සෙල්ලා හිතට කාවද්ද ගන්න මේ සියලු සත්වෝ කියන්නේ කාටද කියලා. සියලු සත්වෝ කියන්නේ කාටද කියලා. අන්න අර කියාපු මිනිස්සුන් විතරක් නෙවෙයි. තමන්ගේ ගුරුවරයයි අර හිතවතයි මදහතයි කතන්තර නෙවෙයි. සියලු සත්වෝ හැමසෙම ප්‍රාණීන්. සියලුම සත්වෝ එක් දිශාවක ඉන්න ඉන්න තාක් සත්වයින්. එතකොට ඒ ඒ සත්වයින් ඊළඟට එතෙන්දී සුවපත් වෙත්වා කියන අන්තිමට පුරුදු වෙනකොට සුවපත්වා සුවපත්වා හතරේ ඉරවම කරන්න පුළුවන්. ඒකෙදි දැන් ඔන්න ඉඳගෙන ඉන්නවනම් අපි අර කිව්ව ආකාරයට කඳු මුදුනක ඉඳගෙන විදුලි ආලෝකයක් විහිදුවන වගේ හතර දිශාවට තුලටත් යටින් ඊළඟට හාන්සියලා ඉන්නවනම් සමහර විට උද්ධං අදෝච තිරියංච දැන් කර්ණීය සූත්‍රයේ දෙන උද්ධං අදෝච තිරියංච ඒකේ තේරුම උඩ යට සහ සරස උඩ යට සරස සයනේ ඉන්නවනම් හාන්සියලා ඉන්නවනම් උඩයි යටයි සරසයි සරස කියනකොට අන්න දිශා ටික ඔක්කොම අහුවෙනවා අනු දිශා ආයි බේරලා ආයි ඉතුරු වෙන්නේ නැහැ දිසානු දිසා. එතකොට අන්න හාන්සි වෙලා සම නිින්ද යනකම් මෛත්‍රිය වඩනකොට සුවපත්වා අර හිතට දානවා අර හතර දිසාවේ ආරම්භයේ එකපාරට හතර දිසාව නෙමෙයි එක දිසාවක්. දැන් ඒකන් දිසන් අපි කලින් පෙන්නුවා අර දිසාවල නාමයක් අවශ්‍ය නැහැ. ඒකන් දිසා. එක දිසාව දෙවෙනි දිසාව තුන්වෙනි දිසාව හතරවෙනි දිසාව උඩ යට. අර කියාපු පෙර පාසල් දරුවට පුළුවන් සලක ගන්න පහසුවෙන් එක දිසාවක් කියන්නේ තමා ඉදිරියේ ඊළඟට අනිත් දිසා දෙවෙනි තුන්වෙනි හතරවෙනි උඩ යට අන්න ඒ විදිහට ඉඳගත්තු ඉරියව්වේදී නම් හාන්සි වෙලා ඉන්නකොට උඩ යටයි සරස ආරම්භයේදී අර හිතට හොඳට කාවද්දන තාක් එක දිශාවක් හොඳට පුරුදු කර ගන්නවා මේ දිශාව යම් තාක් සත්තු ඉන්නේ නැත්නම් මේ සීල සත්‍ය සූපත්ත්ව සූපත්ත්ව එක හිතේ එක එක වචනයක් නෝ ඒක පුරුදු වුණාට පස්සේ ඒක හදවතේ හදවතේ නියම ගැස්මත් එක්ක යන්න ඕනේ ඒ ටික Tamanට ආйти අපටවත් ඒක කියන්න බෑ ඒ ටික Tamanට තමන්ගේ හිත අවංකවම මෛත්‍රියට යොමු වෙන ආකාරයට බුද්ධ වචනයෙන් හරි තමන්ට අදාළ ඒ වචන ටිකෙන් හරි හිත සකස් කරගත්තට පස්සේ අපි මේ කියන්නේ පහසුව සඳහා ප්‍රායෝගිකත්වය සඳහා අර විදිය හැල්ලක් නෙවෙයි කෙටි වචනයක් යොදා ගන්න තියෙන එකයි. සුවපත් වේත්වා හරි සියලු සත්වෝ සුවපත් වේත්වා. ඊට පස්සේ මෙතන බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ඒ අපි කලින් අවස්ථාවකත් කිව්වා මත්තා චේතෝ විමුක්තිය ගැන සඳහන් වෙනකොට ඒ විශේෂයෙන්ම දැන් කරණීය සූත්‍රය වගේම බොහෝ දෙනා සජ්ජායන කරන සූත්‍රයක් තමයි මෙත්තානිසංස සූත්‍රය. මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ආනිසංස 11 ගැන මේ බොහෝ දෙනා අහලා අපිත් ඒවා කලිනුත් කියලා තියෙනවා. ඒ ආනිසංස 11 බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙන්නේ අන්න අර කියාපු චේතු විමුති තත්වය. ඒක හංගපු දෙයක් නෙවෙයි හංගපු භාවනාවක් ටික දෙනකොට යොමු කරපු කැලෑවේ ඉන්න හාමුදුරන්ට විතරක් සීමා කරපු එකක් නෙවෙයි. උගතුන්ට විතරක් සීමා කරපු එකක් නෙවෙයි අන්න අර කියාපු පොඩි දරුවට පවා අර ඇහුවේ අර පාප කර්ම කරයිද කියලා ඇහුවේ මෛත්‍රී චේතෝ විමුක්තිය දිනු නිසානේ. අර ආනිසංස අත්දකින්න පුළුවන් වෙන්නේ ඒ චේතෝ විමුක්තිය සිත විමුක්ත වීමයි මෙතන කරන්නේ. සිත විමුක්ත වෙන්නේ නෑනේ අර විදියට පුද්ගලයා බෙද හදාගත්තොත්, වැටකඩුව බැඳගත්තොත්. සිත විමුක්ත වීම තමයි ආරම්භයේදී එක මුළු දිශාවක්ම. අර ආලෝකයක් විහිදුවන වගේ, වතුරක් ගලාගෙන යනවා වගේ, සොරවුවක් එහෙම නැත්නම් ජලාශයක් පිටාර ගලනකොට ආයෙ ඔක ඉතුරු කරන්නේ නෑනේ වල ගොඩෙලි ගලාගෙන යනවා. අන්න ඒ වගේ හිතට පුරුදු වුණාට පස්සේ මේ මෛත්‍රී හිත පිටතට යවන මෛත්‍රී හිත අන්තිමට පිටතින් ඉඳලා ඇදගෙන යනවා වගේ වැඩින ඇදිලා යනවා. ඒ හිත පුරුදු වුණාට පස්සේ. එහෙම පළවෙනි දිශාව හොඳට පුරුදු වුණාට පස්සේ ඊළඟට පහසුයි දෙවෙනි දිශාව, තුන්වෙනි දිශාව, හතරවෙනි දිශාව උඩ යට. අන්නේ විදිහට පුරුදු කරගත්තු හිත ඒක තුලින් ඒ මෛත්‍රියට අදාළ නිමිති පවා පහළ වෙනවා. ඊළඟට ඒ ඒ සිතම තමයි අවස්ථානුකූලව සමහර විට වෛර පුද්ගලයෙකුට හිත යොමු කළා. ඒ පුද්ගලයා නිදා ගන්න වෙලාවට වෙන අය නිදා ගන්න වෙලාවට වෛර කාර්යයට යොමු කරන්නේ ආයුධ. මෛත්‍රිය වඩන කෙනාට පුළුවන් වෛරය නැති කරන්න වෛර කාර්යය නැති නොකර. ඒ පුද්ගලයා නිදා ගන්න වෙලාවට යොමු කරලා හොඳ හැටි අර දිනු කරගත්තු මෛත්‍රී සිත අර බුදුරජාණන් වහන්සේ නාලාගිරිට එල්ල කරා වගේ එල්ල කරනවා. අන්න ඒ සඳහා එතකොට පළමුවෙන් මෙතන දක්වන්නේ අපි බුදුරේ බුද්ධ වචනය අනුව අර පුළුල් වශයෙන් විපුල වශයෙන් මහත්ගත වශයෙන් බාධා විරහිත වශයෙන් ආරම්භයේදී වඩාපු මෙත්සිත අවස්ථානුකූලව අර විදියට එක්කෙනෙකුට යොමු කරනවා විනා ඒ නිසා පළමුවෙන් එක්කෙනෙකුට යොමු කරලා ආචාර්යයන් වහන්සේට උපාධ්‍යායන් වහන්සේට කරලා පාස් වෙලා ඉවර වෙලා ඊට පස්සේ යතන මේ එක ක්‍රමක්‍රමයෙන් වැඩි කීමක් නෙවෙයි අන්න ඒක අපිට කියන්න තියෙන්නේ ඒකෙත් අටුවාවේ අටුවාදී දක්වන ඕදිසෝ අනෝදිසෝ කියලා තවත් භේදයක් සීමා සහිත සීමා රහිත ඒවා ඔක්කොම કૃත්‍රිම වශයෙන් ඇති කරගත්තු ප්‍රභේද නමුත් අන්න අපි කල්පනා කරමු බුද්ධ වචනයට මුල් තැන දෙන්න ඕන අපි දැන් කලින් සඳහන් කළා ඔය මෙත්තා චේතු මිත්‍ය සඳහන කිසිම තැනක ඔහු ඔය කියාපු පහුකාලීන ක්‍රමවේදය ඔය කියාපු පුද්ගල බෙහෙද ආදියක් දැක්වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තමාට මෛත්‍රී කිරීම, තමාට කරුණාව දැක්වීම, තමාට මෛත්‍රී කිරීම, තමාට උපේක්ෂා කිරීම කියන සංකල්පයම වැරදි. දිගටම මේ ඒ කියාපු ග්‍රන්ථවල ඔය හතර දෙනා දිගට රැකගන්න බලනවා. හතර දෙනාගේ විග්‍රහය. ඉතින් අන්න ඒ ටිකයි මේ මිනිතුන් කල්පනා කරන්න ඕන මේ වගේ යුගයක හැම පැත්තෙම අර කියාවුනා අපි කියන්න ඕනේ දැන් තියෙන ව්‍යාකූලත්වයේ සමාජයත් එහෙමයි අධ්‍යාපන ක්ෂේත්‍රයේත් එහෙමයි හැමතැනම හිතාගන්න බැරි භයානක විදියට විනාශකාරී චින්තන බලපවත්වන යුගයක් අර විදියට අපි යොමු කරොත් අර පොඩි දරුවට පොඩි කාලේ ඉඳලම ඕනෑම පුරුෂයෙකුට ස්ත්‍රියෙකුට යෝගාවචරයක් වේවා යෝගාවචරයක් නොවේවා ඒකේ ආනිසංස බුදුරජාණන් වහන්සේ දක්වන්නේ තවත් පැත්තකින් ඒකත් අපි මේ අවස්ථාවේ ආයෙ මතක් කරමු කලින් අර දේශනාවක සඳහන් කළා අර කියාපු සංක සූත්‍රයේ දෙන්නේ විශේෂයෙන්ම දක්වන්නේ මොකද Taman කරපු පාප කර්ම. දැන් ඇතම් කෙනෙක් පසුතැවිලි වෙනවනේ. ශාශා මගෙන් මෙන්න එකක් වුණානේ කියලා මුළු ජීවිතයම ඒක ගැන හිතලා ඒ නිගන්ටයින් කරන්න වගේ අන්තිමට ඒක ගැන හිතලා තවත් පව්කම් කරලා අපායටම යන බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ ගඩාපු මෛත්‍රී මහත්ගත මෛත්‍රී සිත තුළ අර ප්‍රමාණ කතං කම්මං ප්‍රමාණ වශයෙන් කරපු අර අකුසල් කර්ම ගෙවිලා යනවා. ඒක මහා ආශ්චර්යවත් දෙයක්. අපි ඒකේ දේශනාවෙදි මතු කරලා දුන්නා. ඒක මේ මේ බුද්ධ ශාසනය කෙනෙකුට ලැබිය හැකි මහා පුදුම සෙනසිල්ලක් වෙන කිසිම ආගමක නැති අර විදිය පාප කර්මයක් කළ අයට පවා මොකද මේ පාප කර්ම කරන්නේ පටු හිතකින් පටු හිතකින් කරපු ඒවා ඒ පටු හිතකින් කරපු ඒවා පුළුල් හිතක් ඇති කර ගැනීම තුල නැති වෙලා යන්නේ කොහොමද අපි කලින් අවස්ථාවක මේ පින්නතුන්ට කියලා දේශනාවලදී මතක් කරපු බුදුරජාණන් වහන්සේ දක්ව මහ පුදුම දේශන උපමාව තමයි ලුණු කැටේ උපමාව. අපි ඒකත් මතක් කරමු දැන්. එතකොට මේ මෛත්‍රී චේතෝ විමුක්තිය තියෙන ප්‍රායෝගික ආගේ එදිනදාට අර මෛත්‍රී සිත වඩලා සනසිල්ලෙන් ඉන්න ඉඳන ඉන්න එකත් අර 11 සානිසංස විඳින එකක් පමණක් නොවේ. අතීතේ යම් අකුසල කර්ම තිබෙනවා නම් ඒවා මෙලොවම ගෙවා දාන්න පුළුවන් මහගත සිතකින් ශක්තිය තුලින්. ඒකයි අර හග්ගෙඩිය උපමාව දක්වලා තියෙන්නේ. ඒ ශක්තිමත් පුරුෂයෙක් පහසුවෙන්ම හග්ගෙඩියේ සද්ද ඈතට අස්වන්න වගේ මෛත්‍රී චේතෝ විමුතිය තුල අර ප්‍රමාණ ප්‍රමාණ කතං කම්මං කියලා කියන්නේ ප්‍රමාණ වශයෙන් කරන ලද, පටු හිතකින් කරන ලද පාප කර්ම රඳන්නේ නැහැ. ඒවා රඳන්නේ නැහැ. පරිලෝකට අරගෙන යන්න පරිලෝකට ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒකයි එතකොට ඒකෙන් ලැබෙන සාහනය. කියන්නේ දැන් බොහෝ දිනා පසුතැවි මේ ඉන්න ශාශා මේක වුණානේ මගේ ජීවිතේ මෙහෙම එකක් වුණා හොරකමක් කළා. මෙහෙම දෙයක් කළා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ අර ආශිවන්දක පුත්ත ගාමිනීට පෙන්눔 කරනවා. අර විදියට ඒ ගැන පසුතැවෙන්නේ නැතුව එතන ඉඳලා සම්ප්‍රති ශීලයක් සමාදන් වෙලා ගිහියට අයිතිම් ශීලයක් සමාදන් වෙලා ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන අතරේ අන්න අර විදියට අප්‍රමාණ මෛත්‍රී චේතෝ විමුක්ති, කරුණා චේතෝ විමුක්ති ආදී චේතෝ විමුක්ති තත්ත්වෙ හිත ලබාගත් ඒ තත්ත්වයට හිත දියුණු කරගත්තොත් ඒ අවස්ථාවේ තියෙන සැනසille තමයි අන්න අර පරලොවට ඉතුරු වෙන්නේ අර කරපු පාප කර්ම. සමහර විට මෙලොව සුළු වශයෙන් හීරිමකින් වගේ ගෙවිලා යනවා. පරලොවට ඉතුරු වෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ එතන එතනදී පැහැදිලිවම ප්‍රකාශ කරනවා. අන්න එතකොට මෛත්‍රී චේතෝ විමුක්ති කරුණා චේතෝ විමුක්ති ආදී තියෙන ප්‍රායෝගිකත්වය මෙලොවට පමණක් නෙවෙයි අර පරලොවටත්. පරලොවට කියලා කියන්නේ බොහෝ දෙනෙක් මේ දැන් කරපු පාප කර්මයේ ඉතින් අපි දැන් පරණ ගියාට පස්සේ මේ මේ තැන්වල උපදින්න පුළුවන් කියලා බය වෙනවා. ඒ වෙනුවට අපි කලින් තම අවස්ථාවකත් වෙන්නවා අර අතීතයේ ඔය අබුද්ධෝත්පාද කාලවල පවා මේ බ්‍රහ්ම විහාර ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දක්වන විදියට පිරිසුදු නෑ නිවන් කරා යන්න පුළුවන් ශක්තියක් නෑ මේ බ්‍රහ්ම විහරණවල. නමුත් ඒ ඒ අය ඒ ඍෂිවරු එහෙම ඔය බ්‍රහ්ම විහරණ ඒ මට්ටමින් වඩලත් බ්‍රහ්ම ලෝකවල ගියා. ඒ ගියේ කොහමද? අන්න අර කියාපු අර එදිනදා ජීවිතයේ වෙන ඒ පොඩි පොඩි අඩුපාඩුකම් අර කියාපු අප්‍රමාණ සිතින් යට වෙන නිසා. ඔන්න ඒ ඒ සැනසෙල්ල එතකොට බුදුරජාණන්සේ මේක තුමින් මතු කරනවා. එතකොට ඒවට දොර වැහෙනවා අන්න අර කියාපු අර පටු ශාස්ත්‍රීය විග්‍රහය තුලින් ඒකයි අපි මේ අවස්ථාවේ මේ පින්නතුන්ට ආරාධනා කරන්නේ මේක අත්හදා බලන අත්හදා බලන කියනකොට බොහෝ දෙනා කරන්නේ ඒක අඩාල හිතකින් එහෙම කරන්න නරකයි අත්හදා බලනවා කියලා කියේ බුද්ධ වචනයක් හැටියට විශ්වාසය තබාගෙන අපි ඒකට නිදර්ශන බොහෝ විට දැක්ුවා. මේ මේ චේතෝ විමුක්ති භාවනාව ඕනෑම කෙනෙකුට කුඩා දරුවෙකු අර ලදරුවේ ඉඳලා මේවා වඩනවා නම් පාප කර්මයක් කරන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවේ. පොඩි දරුවෙකුට කරන්න පුළුවන් නිසානේ. ආයිත් ඒකට සුදුසුකම් අවශ්‍ය නැහැනේ. අන්න ඒ කියාපු ඒ ටික ඒ සූත්‍රයේ කියන වගේම කරණීය සූත්‍රයේ තියෙන. කරණීය සූත්‍රයේ තියෙන ඒ උපමා ටිකත් අපි පෙන්눔 කරා සබ්බේ සත්තා කියලා කියන්නේ අන්න අර කියාපු පංචවිද සමස්තයයි ඊළඟට ඒකට ඕන කරන ඒත් වශයෙන් මේක බුද්ධිමය බුද්ධිමය ව්‍යාපාරයක් නොවන බව අපි කලින් කල්පනා කරන්න ඕන මේ සතර බ්‍රහ්ම පීරණිය සමහර විට බුද්ධිවාදීන් මේක මේවා ගැන උනන්දු නොවෙන්නේ මොකද බුද්ධිය විතරයිනේ ගණන් ගන්න. නමුත් මේ හැඟීම අනිත් ඒවට හැඟීම තියෙනවා. මත්පැනට හැඟීම තියෙනවා. අනිත් නොයෙකුත් අපරාධ ඒවට හැඟීම තියෙනවා. නමුත් ධර්මයට, ශ්‍රද්ධාවට ඒවා හැඟීම කතාවක් නෑ එතන. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්ම විරණ මෛත්‍රී කරුණා මුදිතා ආදී අන්න අර මේ ලෝකයේ තිබෙන ඒ වැරදි ආකල්ප තමා තුළ තිබෙන ආකල්ප නැති කර ගැනීම සඳහා ද්වේෂය, හිංසාව, ඊර්ෂාව ඔන්න ඒ විදිහේ දේවල් ඊළඟට අනවශ්‍ය ඇල්ම, රාගය ඒවට විරුද්ධ ප්‍රයෝය මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා තිබෙන්නේ. ඒකට ඒවා අප්‍රමාණ තත්වයෙන් අපමාණේන, අවේරේන, විපුලේන, මහග්ගතේන ওই වචන පද රාශියක් දක්වනවා. ඒක ඊටාම සරලයි, ඊටාම පහසු. කෙනෙක් කෙනෙක් ඒකට යෙදෙනවා නම් බැවිකට ඒ ලොකු කැපවීමක් ඕන. ඒ කැපවීම අර ඒකයි කියලා කියන්නේ මෙත්තාය චේතෝ විමුක්තිය අපි ප්‍රකාශ කළ ඒ අවස්ථාවේ මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වප්තුකතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය කියන පද මාලාවකින් මෛත්‍රී චේතෝ විමුක්තිය වැඩි යුතු ආකාරය දක්වනවා ආසේවිතාය කියන්නේ යාළුවෙක් වගේ ඇසුරු කරනවා භාවිතාය වඩනවා අදට වඩා හිට හොඳයි කියන தത്വයට බහුලීකතාය බහුල බහුල වශයෙන් වඩනවා දවසේ හැකිතා කාලයක් යානි කතාය යානියක් වගේ කරගන්නවා යන අතරෙත් වඩනවා. වත්තු කතාය හිටගත්තු අවස්ථාවෙත් කරනවා. අනුත්ථිතාය එකට ඒක Tamanට ප්‍රතිෂ්ඨාවක් හැටියට පිට හැටියට තබා ගන්නවා. ඒකට හේතු වෙලා ඉන්න වගේ ಪರಿචිතායක පුරුදු කරනවා. ඊළඟට හොඳින් ආරම්භ කරලා කරගෙන යනවා. අන්නේ බඳු අයට තමයි අර 11 සානි සංඛ්‍යාවක් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා තියෙන්නේ. එතකොට මේ මේ කියාපු ටික ආශ්‍රයෙන් අපි කලින් අපිට නැවත මතක් කරන්න වෙනවා 147 වෙනි දේශනාවදී අපි කර මෛත්‍රී ජේතෝ විමුක්ති ඒක ඒ ඒ දේශනාවත් එකමයි මේකට සැසඳ දෙන්න ඕනේ. විශේෂයෙන් මේක එල්ල කරේ අන්න අර කියාපු වැරදි මතය. තමාට මෛත්‍රී කිරීම තුළ ඒක තුලින් ඇතිවෙච්ච ව්‍යාකූලත්වය ඒව ඉවත් කිරීම සඳහා ඒ කාටත් හිතන්න පෙළඹෙන්න. එතකොට මේ පින්නතුන් අපි බලාපොරොත්තු වෙනවා මේවා අර බුද්ධිවාදීන් වගේ අවබෝධ මේක සාමාන්‍යයෙන් තමන්ගේ දැනුමට එකතු කරගන්න එකක් පමණක් නෙවෙයි අන්න අර මාතා යථානියන් පුත්තං ආයුෂායක පුත්තමනුරක්ඛය කියන ආකාරයෙන් බුදුරජාන් වහන්සේ කර භාවමය පැත්තෙන් ඒ හැඟීම ඇති කරගෙන ඒ පමණටම මේ මෛත්‍රී සිත වඩනවා නම් තමයි ඒක ආනිසංස සම්පන්න වෙන්නේ. ඉතින් අද දින මේ පින්නතුන් වටිනා සීලයක සමාදන් වෙලා තම තමන්ගේ මට්ටමින් මේ මෛත්‍රී ආදී භාවනා කරන්නේත් අපි විශේෂයෙන්ම මේ දේශනාව අපි එල්ල කරනවා මේ පින්නතුන්ට අත්හදා බැලීම් වශයෙන් නෙවෙයි අර කියාපු විදිහට නමුත් බුද්ධ වචනේ වටිනාකම තේරුම් ගැනීම වශයෙන් ක්‍රියාත්මක කරලා බලන්නේ මේ කියාපු චේතෝ විමුක්ති தත්ත්වය ඥානි සංසේතනෙම ලැබෙනවා අපි අපි දෙන දෙයක් නෙවෙයි අන්න එතකොට අද දින මේ තම තමන් පිළිවෙස් සමාදන් වීම එහෙම නැත්නම් මේ තමන් සීලයක් සමාදන් වෙලා මේ ධර්ම මාර්ගයේ නිවනට හුරුව යන මේ පින්නතුන් අද දින ඒ තමන්ගේ බණ භාවනා කළා ආය වගේම මේ ධර්ම දේශනාව තමන්ගේ සමතු විදර්ශනා භාවනා ආදියට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ ඉක්මනින්ම මේ ධර්ම මාර්ගයේ ගමන හොඳින් කරමින් හැකිතාකික්මනින් මේ සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවන සැනසීමට මේ කුසල ශක්තිය හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන සේම අවිශේෂිත අපිට දක්වා යම් තාක් කෙනෙක් ධර්ම දේශනාමය ධර්මශ්‍රව මේ කුසල අනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුමින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන සැනසෙත්වා ප්‍රාර්ථනා එක්කෙන මේ ගාථා කියන්නේ එත්තාවතා චම්මේහි සංඝතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා විමුක්ඛා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා විමුක්ඛා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා විමුක්ඛා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දුක්ඛපත්තානි දුක්ඛාභයපත්තානි භා සෝකපත්තානි සෝකං සම්පේතානෝ දුක්ඛපත්තානි දුක්ඛාභයපත්තානි භා සෝකපත්තානි සෝකං සම්පේතානෝ දුක්ඛපත්තානි දුක්ඛාභයපත්තානි භා සෝකපත්තානි සෝකං සම්පේතානෝ හිමිනා පුඤ්ඤ කම්මේ ආනිපාත සමාධි සතං සමාගමෝතු යාව නිබ්බාන පත්‍ය විනා පුඤ්ඤ කම්මේන මානි භාව සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්‍ය විනා පුඤ්ඤ කම්මේන මානි භාව සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්‍ය සත්‍යෝ විවජ්ජන්තෝ සම්බරෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वबुद्धानुभावेन सदा सुखिभान्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वधर्मानुभावेन सदा सुखिभान्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वसङ्घानुभावेन सदा सुखिभान्तु ते අරිවාරණ සීවිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පති සග්ග සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සම්ජිත ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසාදීමෙන් ධර්මදානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.